මේ සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ කන්ද සංයුත්තේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ බුදුරජාන් වහන්සේ සෑහෙන උපමා රාශියකින් අපිට මේ සංසාරයේ තියෙන බිය සංසාරයේ තියෙන දීර්ඝ ස්වභාවය පෙන්ලා දෙනවා. එතකොට මේ සූත්‍රය පටන් ගන්නෙම බුදුරජාන් වහන්සේ මේ සංසාරයේ පටන් ගැනීම නැත්නම් මූලාරම්භය අපිට හොයාගන්න බැහැයි කියන කාරණය මතු කරලා දීලා. ඊයේත් අපි මතක් කරගත්තා විවිධාකාර උපමා දෙමින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේක මේ මූලාරම්භයක් මුල පටන් ගැනීමක් මෙන්න මේ අසවල් අවුරුදු කෝටියකට දෙකෝටියකට කලින් පටන් ගත්තා කියලා එහෙම අපිට නිශ්චය වශයෙන් කියන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඒ නිසා කොයිතරම් භෞතික වශයෙන් විවිධාකාර දේවල් ඇති වෙලා නැති වෙලා ගියත් මේ සංසාර ගමන ඒබඳු භෞතික දේවල් භෞතික වස්තුන් මත මේ පෘථිවි තලය මත මේ මහා සාගරය මත නැත්නම් එහෙම නැත්නම් මේ සෞරග්‍රහ මණ්ඩලය මත මේ කිසි දෙයක් මත ඒතොර මේ සංසාරගත සත්වයින්ගේ දුක කෙලවර වීම රඳාපවතින්නේ නැහැ. මේ මුළු විශ්වයේම එහෙම නැත්නම් මේ මුළු පෘථිවි තලයේම නැත්නම් මේ මුළු මේ සෞරග්‍රහ මණ්ඩලයේම විනාශ වුණයි කියලා මේ සත්වය සම්පූර්ණයෙන්ම නිවන් දකීමක් නැත්නම් මේ දුක කෙලවර වීමක් අවිද්‍යාව තණ්හාව දුරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට මේ කාරණාව බුදුරජාණන් වහන්සේ මතු කරලා දීලා තියෙනවා. ඒතකොට අපිට තේරුම් ගන්න වෙනවා. ඒතකොට මේ බුද්ධ වචනයට අනුව අපි මේ ගත කරන්නේ පළවෙනි ආත්ම භාවය, දෙවෙනි ආත්ම භාවය, තුන්වෙනි ආත්ම භාවය වගේ දෙයක් නෙමෙයි. අපි මේ දීර්ඝ සංසාරයක සැරිසරන පිරිසක්. ඒකේ මේ අපි මේ අද බොහොම తాවකාලිකව එක භවයක ගත කරන ස්වභාවයක් තියෙන්නේ. එතකොට මේ හැබැයි මේ ගත කරන භවය, මේ ගත කරන මොහොත එක අතකින් බොහොම වාසනාවන්ත මොහොතක් කියලා කියන්න පුළුවන්. මොකද අපි සෑහෙන කාලයක් තිස්සේ අපේ මහගෙදර වශයෙන් සලකන්න පුළුවන් ඒ සතර අපාය තමයි දීර්ඝ වශයෙන් ගත කරලා තියෙන්නේ. අද අපිට අවස්ථාවක් ලැබිලා තිනවා මේ සතර අපායෙන් මිදිලා එක්තරා අන්දමකින් මේ මනුස්ස ආත්ම භාවයක් ලබලා මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධහමකට සවන් දීලා අපිට ඇත්ත වශයෙන්ම සිද්ධ වෙලා තියෙන මොකද්ද මොකද්ද මේ සංසාර ගමනක් කියන්නේ කොහොමද මේ සංසාර ගමනේ සැරිසරන්නේ මොන මොන හේතුන් නිසාද මේ දේ සිද්ධ වෙන්නේ නැවත නැවත කොහොමද මේ පුනරුභවයකට එන්නේ කියන මේ වගේ දේවල් සම්බන්ධයෙන් පුළුවන් නම් වෙලාවක් හොයාගෙන අපේ අවධානය යොමු කරන්න. හැබැයි මේ අවධානය යොමු කරද්දී බුදුරජාන් වහන්සේම අනතුරු අංගවන තැන් තියෙනවා. ඔය විශේෂයෙන් සබ්බාසව සූත්‍රයේදී හිම බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. අපි මේ මමෙක් මුල් කරගෙන ඒ වගේම අයෝනිසෝ මනසිකාරයෙන් මේ කටයුත්ත කරද්දී අපිම දන්නේ නැතුව විවිධාකාර දෘෂ්ටි වලට පැටලෙන ස්වභාවයක් තියෙනවා. අපි කල්පනා කරලා බලනවා ඔන්න මම ගිය භවයේ හිටියා. මම ගිය භවයේ හිටියේ කොහෙද? මම ගිය භවයේ මොනවාද කෑවේ බිව්වේ? ඊට මම මොන මොන වගේ නම්ගම් සහිතව ජීවත් වුණාද? මම ගිය භවයට ආවේ කොයි භවයේ ඉඳලාද? එහෙම නැත්නම් අපි ඔන්න අනාගත භවයක් ගැන කල්පනා කරනවා. මට අනාගත භවය මොන වගේ වෙයිද? මම අනාගත භවයේදී මොන මොන වගේ සැප දුක් සහිතව ජීවත් වෙයිද? මට අනාගත භවයක් තියෙයිද? නැත්නම් මට මට අනාගත භවයක් තියෙන එකක් නැද්ද? ඔන්න ආදී වශයෙන් මේ මම මුල් කරගෙන කල්පනා කරනවා. ඊට වර්තමාන වශයෙන් උත් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මම ඉන්නවද? මම නැද්ද? මට දැන් මොකද වෙලා තියෙන්නේ? මට දැන් කොහොමද? ඊළඟට මම මේ භවයෙන් පස්සේ ඊළඟ භවයට කොහොමද යන්නේ කියලා අන්න මමෙක් මුල් කරගෙන මේ දෘෂ්ටි සම්පන්නව දෘෂ්ටි සහගතව කෙනෙක් කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ කියන මේ විදිහට කල්පනා කරන්න කල්පනා කරන්න අපේ හිත තව තව පැටලෙනවා කියලා. අපිට තේරෙනවා එතකොට බුදුහාඳුරු කියනවා ඇතැම් වෙලාවට මේ ඇත්ත වශයෙන්ම තියෙන ආත්මයක් මෙන්න තියෙන ආත්මයක් ගැනම කල්පනා කිරීමක්. එහෙම නැත්නම් තියෙන ආත්මයක් නැති ආත්මයක් ගැන කල්පනා කිරීමක්. අනාත්ම ස්වභාවයක් ගැන කල්පනා කිරීමක්. මේ ආදී වශයෙන් විවිධ විදිහට අපිට දෘෂ්ටිවල පැටලෙන්න පුළුවන් බවට බුදුහාඳුරු අනුතුරු අඟවනවා. මෙහෙම පැටලෙන්න පැටලෙන්න අපි මේ මමෙක් මුල් කරගෙන අතීතය අතීත භව සම්බන්ධයෙන් හිතද්දී මමෙක් මුල් කරගෙන අනාගත භව සම්බන්ධයෙන් හිතනකොට මමෙක් මුල් කරගෙන වර්තමාන භවයේ සම්බන්ධයෙන් හිතනකොට බුදුරජාණන් වහන්සේ කියනවා අපිව නිකන් දෘෂ්ටි කාන්තාරයකට ගියා වගේ නැත්තම් දෘෂ්ටි වනාන්තරයකට ගියා වගේ සම්පූර්ණයෙන්ම දෘෂ්ටි ජාලාවක පැටලෙන ගතියක් තියෙනවා. ඒ නිසා අපිට මේක මේ ඇතිලා තියෙන ස්වභාවය හිතලා බේරුම් කරගන්න හරි අමාරුයි. ඒ නිසාම තමයි අපිට බුදු කෙනෙක්ගේ සරණ යන්න වෙන්නේ. උන්වහන්සේ දේශනා කරන ධර්මයක සරණ යන්න වෙන්නේ. උන්වහන්සේව අනුගමනය කරපු මහා සංඝරත්නය සරණ යන්න වෙන්නේ. එතකොට මොකද අපිට මේක මේ සක්කාය දිට්ඨිය මුල් කරගෙන හිතලා අපේම සකීය ඥානයකින් තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා උන්වහන්සේ මේ විවිධාකාර අන්දමින් ආර්ය පරේෂණයන්හි නිරත වෙලා උන්වහන්සේ සංසාර දුකෙන් අත මිදලා ඔන්න අනුකම්පාවෙන් කරුණාවෙන් අනිකුත් ලෝක සත්‍යයටත් මෙන්න මේ විමුක්ති මාර්ගයක් දේශනා කරනවා. ඒතර අපිට මුලින් එකාතකින් ශ්‍රද්ධාවෙන් යන්න වෙනවා. මොකද අපිට තාම කෙලවරක් තේරෙන්නේ අපිට තාම සම්පූර්ණ විසඳුමක් තේරෙන්නේ අපිට තාම මේ සංසාර දුකෙන් අත මිදුණා කියලා 100%ක් තමන්ගේ හිත නික්ලේශී කියලා කියන්න පුළුවන් මට්ටමක නැහැ. ඒ නිසා අපිට සෑහෙන ශ්‍රද්ධාවකින් මුලින් මේ වැඩේට අත තියන්න සිද්ධ වෙනවා. නමුත් කාලාන්තරයක් යනකොට අපිටම වැටහෙනවා නම් දැන් මේ බුදුරජාණන් වහන්සේ කියපු යම් යම් දේවල් නැත්තම් ඒ කතා කරන විවිධාකාර ගුණවිශේෂයන් අපේ අපේ සිත් සතන් තුලත් යම් යම් යම් පමණකින් හෝ වර්ධනය වීමක් පේන්න තියෙනවා. මේ මාර්ගයේ ගමන් කරද්දී කෙලෙස් අඩුවීමක් පේන්න තියෙනවා. එහෙම නැත්තම් මේ මාර්ගයේ ගමන් කරද්දී හිත පැටලෙන ගතිය, දැවෙන ගතිය, තැවෙන ගතිය මේ වගේ දේවල් වලින් අඩුවීමක් පේන්න තියෙනවා කියලා මේ බඳු යම් යම් නිර්ණායක වලින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මාර්ගයේ මේ මාර්ගයේ අපේ සිත් සතන් තුළ සත්‍ය වශයෙන්ම වැඩෙනවද ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම වැඩෙනවද මේ වගේ යම් පමණක අපිට යම් තක්සේරුවක් කරගන්න හැකියාව තියෙනවා. එතකොට මේ ဒုတိ ය ගද්දුලබද්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සන උපමා දෙමින් එතකොට අපි මේ මේ කටයුත්තේ උනන්දු කරවනවා. ඒ වගේමයි සංසාරබ්බිය දනවන සුළු විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. <clears throat> විශේෂයෙන් මේ ගද්දූල බද්ද කියන සූත්‍රය අර පැඹක බැඳපු සුනකෙක් ඒ බැඳපු ලණුවේ නැත්තම් ඒ ධම්වැලේ දිගට පමණක් සීමා වෙලා මේ මුළු ජීවිතේම ගත කරනවා. ඒ බැඳලා තියෙන තාක් තමන්ගේ මුළු සැරිසැරීම සිද්ධ වෙන්නේ මේ ධම්වැලේ දිග ප්‍රමාණයට පමණයි. එයා එතකොට කොහේ හරි යනවනම් මේ ධම්වැලේ දිගේ ප්‍රමාණයට පමණයි යන්න පුළුවන්. ඊළඟට කොහේ හරි මේ වැතිරිලා නිදා ගන්නවා නම් ඒ නිදා ගන්න වෙන්නේ මේ ධම්වැලේ වට ප්‍රමාණයේ තියෙන එතනින් හදන මේ වෘතයක යම්කිසි ඒ ප්‍රමාණය පමණයි. ඊළඟට කොහේ හරි ගුලි වෙලා ලගින ස්වභාවයක් තියෙනවා නම් ඒ සිද්ධ වෙන්නේත් මේ ධම්වැලේ දිගට පමණයි. එතකොට මේ වගේ බුදුරජාන් වහන්සේ කියනවා මේ සංසාරගත සත්වයාත් කොයි තරම් විවිධාකාර নানা ප්‍රකාර භවයන් නිසැරිසරුවත් මේ සැරිසරන්නේ මේ පංචපාදනස්කන්ධයක් අතරෙමයි. පංචස්කන්ධයක් මුල් කරගෙනයි හැම භවයකම සැරිසරන්නේ. තිරසංගත භවයක වෙන්න පුළුවන්, പ്രേත භවයක වෙන්න පුළුවන්, වෙනත් අපාය භවයක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මනුස්ස භවයක වෙන්න පුළුවන්, දිව්‍යාත්ම භවයක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බ්‍රහ්ම භවයක වෙන්නත් පුළුවන්. නමුත් මේ විවිධාකාර භවවලට ඒකෙන් මේකට මේකෙන් ඒකට දිගින් දිගට එකින් එකට මාරු වෙවි මාරු වෙවි ගියත් මේ පංචස්කන්ධයක් ඇතුලේ තමයි සියල්ල සිද්ධ වෙන්නේ. එතකොට මේ පංචස්කන්ධයෙන් එළියට යන්න බැරි ස්වභාවයක්. මේක තුලම හිර වෙච්ච ස්වභාවයක්. මේක තුලම ගැට ගැහිච්ච ස්වභාවයක්. මේක තුලම බැඳිච්ච ස්වභාවයක් මේ සත්‍යය තුළ තියෙනවා. ඉතින් මේ සත්ත්ව ලෝක සම්බන්ධයෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ තිරිසන්ගත සත්වයන්ගේ ස්වභාවය සම්බන්ධයෙන් මේ සූත්‍රයේ හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒකනිකාය ඒකනිකායම්පි සමනුපස්සාමි ඒවං චිත්තං යතයි දම්බික්කවේ තිරච්ඡානගතා පානා. මහණෙනි මේ විවිධාකාර සත්ත්ව නිකායන් තියෙනකොට, ඒ කියන්නේ manuss ලෝක තියෙනවා, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, තිරිසන් ලෝක, പ്രേත ලෝක, අපාය ලෝක මේ নানা ප්‍රකාර විවිධ සත්වයින්ගේ ස්වභාවයන් තියෙනවා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක නිපායම්පි සමනුපස්සාමි. මේ විවිධාකාර දේවල් තියෙන අතරේ මම එකම මේ සත්ව නිකායක්වත් දකින්නේ මෙන්න මේ තිරිසන් ගත සත්වයෙන් හැර ඒවන් චිත්තං යතයිදම් භික්කවේ තිරච්ඡානගතා පාණං මේ තිරිසන් ගත සතුන් පමණට විචිත්‍ර වූ වෙනත් කිසිම සත්ව නිකායක් මම දකින්නේ නැහැ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. ඉතින් මේක අපිට ඒ තරම්ම හිතන්න අමාරු දෙයක් නෙමෙයි. දැන් අපි මනුස්ස ලෝකය ගැන හිතලා බැලුවාම ඉතින් මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සයෝ බොහෝ සෙයින් එක සමානයි. අපිට අත් හැමෝටම ඉතින් අත් දෙකක් තියෙනවා, පාද දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, මූණ මැද නහයක් තියෙනවා, කටක් තියෙනවා, ඇස් දෙකක් තියෙනවා. ඉතින් ওই විදිහට අපි හැමෝගෙම ස්වභාවය ගත්තාම, ස්වરૂපය ගත්තාම සෑහෙන්න සමානයි. ඉතින් මේ පුංචි පුංචි සුළු සුළු දේවල් වලින් තමයි අපි ඕනෝන් හඳුනගන්නේ. ඒ හැර අපි කාටවත් විවිධාකාර নানা ප්‍රකාර මේ අංග ප්‍රත්‍යංග වශයෙන් විවිධ දේවල් වල ලකුණු වැඩිවීමක් නැහැ. අපි හැපෝටම තියෙන එකම ස්වභාවයක්. එකම මනුස්ස ශරීරය අපි හැමෝම භුක්ති විඳින්නේ. ඉතින් මේ ලෝකේ විවිධාකාර මට්ටම් වලින් මිනිසු ජීවත් වෙනවා. ඒ ඒ රටවල් වල මිනිසු ජීවත් වෙනවා. ಜಾති බෙදීගෙන මිනිසු ජීවත් වෙනවා. මහද්වීපවල මිනිසු ජීවත් වෙනවා. එමෙ නැත්තම් පුංචි කාලේ, තරුණ කාලේ, මහලු කාලේ ඔය විදිහට කාල වශයෙන් ජීවත් වෙනවා. ඉතින් මේ කොහොම වුණත් මේ අපේ මිනිස්සය වශයෙන් ගත්තාම අපිට තේරෙනවා එකම ස්වභාවයක් තියෙන්නේ. නමුත් අපිට තිරිසන්ගත සතුන් දිහා බැලුවොත් තිරිසන්ගත සතුන්ගේ විවිධාකාර විචිත්‍රත්වයක් තියෙනවා. පක්ෂීන් කියලා බැලුවොත්, ඔන්න කුරුල්ල කියලා බැලුවොත් විවිධාකාර වර්ණ සම්පන්න කුරුල්ලෝ ඉන්නවා. පොඩි උන් ඉන්නවා, ලොකු උන් ඉන්නවා, කොණ්ඩේ තියෙන උන් ඉන්නවා, කොණ්ඩේ නැති උන් ඉන්නවා. පියාපත්වල එක එක වර්ණ තියෙන උන් ඉන්නවා. ඉතින් මේ විදිහට මේ කුරුල්ල ලෝකයේ දිහා බැලුවම ඔන්න වෙනම අපි ඉතින් කුරුල්ල ලෝකේ බලන්නත් යනවා. ඊට පස්සේ ඉතින් බැලුවාම එතකොට මේ කුරුල්ලන් අතර නාන ප්‍රකාර විශයන් තියෙනවා. ඊළඟට අපි තුමු සිව්පාවන් ගත්තොත් ඔන්න ඒ අතරත් ඉතින් নানা ප්‍රකාර සිව්පාවෝ ඉන්නවා. එක එක පාටවල උන් ඉන්නවා, අන් තියෙන උන් ඉන්නවා, අන් නැති උන් ඉන්නවා. වලිග තියෙන උන් ඉන්නවා, වලිග නැති උන් ඉන්නවා. ඉතින් নানা ප්‍රකාර විදිහට කකුල් දෙකෙන් යන උන් ඉන්නවා, හතරෙන් යන උන් ඉන්නවා. හිතා ගන්න බැරි තරම් විදිහට ඔන්න මේ මේ ප්‍රදේශයට ආවේනික සත්තු ඉන්නවා. ඉතින් මේ විදිහට බැලුවාම මේ තිරසන්ගත සතුන්ගේ සෑහෙන්න ප්‍රභේදයන් තියෙනවා, විශේෂයන් තියෙනවා. ඊළඟට ඒකම තව එහාට ගිහිල්ලා ඔන්න මුහුදාශ්‍රිතවත් নানা ප්‍රකාර මත්ස්‍යෝ ජීවත් වෙනවා. ඉතින් ඒ අතරත් ඉතින් හිතා ගන්න බැරි තරම් පුංචියෝන් ඉන්නවා, ලොකයෝන් ඉන්නවා. හිතන්න බැරි තරම් පුදුමාකාර විචිත්‍රත්වයක්. එතකොට මේ මේ මත්ස්‍ය ලෝකයේ පවා තියෙනවා. ඉතින් මේ බින්දුට මේ කියන දේවල් හිතා ගන්න අමාරු නැහැ. එතකොට අපි මේ දන්න දේවල් ඇත්තටම අපිට මේ අද තියෙන විවිධාකාර තාක්ෂණික මෙවලම් හරහා විවිධාකාර දේවල් කැමරාගත කළා. ඉතින් අපිට දකින්න පුළුවන්. විවිධාකාර රූපවාහිනී නාලිකාවන් ඔස්සේ මේ සත්ත්ව ලෝකයේ තියෙන විචිත්‍රත්වය අපිට පෙන්වලා දෙනවා. එතකොට අපිට යන්න බැරි මහා මුහුදේ මහා සමුද්‍රයේ පවා ජීවත් වෙන নানা ප්‍රකාර සත්වයන් සම්බන්ධයෙන් අපිට දැනගන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ සත්ත්ව ලෝකේ ගත්තාම කෙලවරක් නැති විචිත්‍රත්වයක් තියෙනවා. හිතාගන්න බැරි තරම් ප්‍රභේද තියෙනවා. දැන් මේ විදිහට ප්‍රකාශයක් කරන බුදුරජාන් වහන්සේ ඊළඟට කියනවා තේපිකෝ භික්කවේ තිරච්ඡානගතා පානා චිත්තේනේව චින්තිතා මහන්නේ මේ විවිධාකාරමේ සියලු තිරසන් තිරසන්ගත සතුන් මේ විවිධාකාර විචිත්‍රත්වයට පත් වෙන්නේ මේ සිතින්මයි. ඔන්න අපිට හිතලා බලන්න කාරණයක් මෙතන ඉදිරිපත් වෙනවා. එතකොට මේ තිරසන්ගත සතුන්ටත් සිතක් තියෙනවා. උන්ටත් ඇහෙනවා, පේනවා, උන්ටත් කේන්ති යනවා, උන්ටත් රාගේ පහළ වෙනවා, ඉතින් මේ ඔක්කොම මේ තිරසන්ගත සතුන්ටත් පොදුයි. උන්ටත් සිතක් තියෙනවා. ඒ වගේමයි උන් ඒ ඒ මට්ටම් වලටපත් වෙන්න අන්න සිත මුල් වෙලා තියෙනවා. දැන් මේ පිටුතුන් අහලා තියෙන මේ කර්මය අනුව තමයි විවිධාකාර සත්වනිකායන් වලට බෙදලා යන්නේ. එතකොට මේ කර්මය සිද්ධ වෙන්න නම් ඔන්න හිත බලපානවා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. එතකොට මේ චේතනාව පූර්වකව තමයි එතකොට කර්මයක් සිද්ධ වෙන්නේ. අන්න ඒ කර්මානුරූපව තමයි මේ විවිධාකාර භවයන්ට එතකොට බෙදිලා යන්නේ. එතකොට මේ විවිධාකාර තිරසන්ගත සතුන් ඒ ඒ නිකායට නැත්නම් ඒකේ කොට්ටාසයට සතර මේ කකුල් හතරක් තියෙන සත්වය වෙන්න නැත්නම් කකුල් දෙකක් තියෙන සත්වය වෙන්න නැත්නම් පියාඹන සත්වය වෙන්න නැත්නම් මුහුදේ ඉන්න සත්වය වෙන්න පුංචි සතෙක් වෙන්න ලොකු සතෙක් වෙන්න බොහොම වෛවර්ණ සතෙක් වෙන්න නැත්නම් බොහොම අප්‍රිය උපදවන සතෙක් වෙන්න මේ වගේ নানা ප්‍රකාර වශයෙන් මේ තියෙන විවිධ ප්‍රභේද වෙන්න නම් ඒ සතා මිය යන මොහොතේදී කොයි තරම්නම් විචිත්‍ර වූ වෙනස් වූ චිත්ත ස්වභාවයන් තියෙන්න ඕනේද අපිට පොඩ්ඩක් ආපහු හිතලා බලනකොට අපි හිතලා බලමු දැන් කපුටෙක් වෙන කපුටෙක් වෙලා උපදිනවා නම් ඒ සතාගේ හිතේ අන්තිම මොහොතේ ඒ මිය යන මොහොතේදී තියෙන්න ඕනේ යම්කිසි චිත්ත ස්වභාවයක් ඒ කර්මානුරූප වන්න ඒ බඳු ආත්ම ස්වභාවයක් ලැබුණා අපි තුමුන්න බල්ලෙක් වෙලා උපදුනා නම් ඒ බල්ලා ඒ ආත්ම භාවයට එන්න කලින් මේ යන මොහොතේදී යම්කිසි චිත්ත ස්වභාවයක් තියුණා. ඒ කර්මානුරූප ඒ தත්ත්වය ඇති වුණා. ඉතින් මේ වගේ මේ හිතින් පුදුමාකාර විදිහට කර්මානුරූපව ඔන්න මේ සත්ත්ව ලෝකය තුල ඔන්න විවිධ උත්පත්තීන් ලබලා දීලා තියෙනවා. ඉතින් මේ අද අපි මේ මනුස්ස ලෝකේ ගත කළාට ඔය එකම සත්ත්ව විශයක්වත් අපි හිතියේ නැති තැනක් නෙමෙයි. ඒක තමයි අපිට හිතා ගන්න තියෙන්නේ. අද විශේෂයෙන්ම අපිට ඊටාම දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙනවා. මේ විවිධාකාර විචිත්‍ර වූ තිරසන්ගත ලෝකේ අනන්ත අප්‍රමාණව අපි සැරිසරන්න ඇති. ඉතින් ඔය මට මතකයි එක මහත්තයෙක් මේ මේ රූපයක් පළ කරලා තියුණා ඉන්ටර්නෙට් එකේ. එයා දාලා තිනවා මේ දැන් කවුරු කවුරුත් හඳුන්න Facebook එක කියලා එහෙම තියෙන්නේ. ඉතින් ඒකේ දාලා තිනවලු එයා කියනවා දැන් කට්ටියගේ එක එක රූප දානවා. ඒ තම තමන්ගේ රූප පෙන්නනවා. ඉතින් මෙයා ඉන්නේ මේ නමින් මේ ඉන්නේ මේ නමින් කියලා දාලා තිනවා. මේ මහත්තයා හරි ලස්සනට විස්තර කරලා කියනවා. දැන් අපි ඇත්ත වශයෙන්ම අපේ සංසාර ගමනේ නම් දැම්මේ ඔන්න ගිය භවයේදී ඔන්න අපි අස්සේන්ගේ රූපයක් දාන්න වෙනවා. ඊට කලින් භවයේදී ඔන්න අපි කපුටෙක්ගේ රූපයක් දාන්න වෙනවා. ඊට කලින් භවයක අපි හිතමු මාළුවෙක්ගේ රූපයක් දාන්න වෙනවා. මේ භවය නම් ඔන්න අපි ලොකුවට ඉතින් මනුස්ස රූපයක් දානවා. නමුත් අපි ඔක්කොම ටික සලකලා බැලුවොත් මේ ඔක්කොම රූප ටික අපිට දාන්න වෙනවා. අපේ මුළු සංසාරෙම අපි පෙනුම් පෙන්눔 කරනවා නම් මේ ඔක්කොම රූප ටික අපිට දාන්න වෙනවා. එකක්වත් අපිට අහිමි වෙලා නැහැ. මේ විවිධාකාර භවයන්හි සැරිසරමින් ආපු ගමනක තමයි අද මේ මනුසාත්ම භාවයක් ලැබලා තියෙන්නේ. නිසා මේ තිරිසන් ආත්ම භාවය අපිට සෑහෙන සමීපත්වයක් තියෙනවා. ඊළඟට මේ හැමදේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ නැවතත් අර විදිහටම භික්ෂුන් වහන්සේලා අවවාද කරනවා අභික්කනං සකං චිත්තං පච්චවෙක්කිතබ්බං ඒ නිසා මහණෙනි මේ සිත තමන්ගේ හිත නැවත නැවත නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කරන්න කොහොමද දීගරත්ත මිදං චිත්තං සංකිලිට්ටං රාගේන දෝසේන මෝහේනාති මහණෙනි මේ සිත දීර්ඝ කාලයක් තිස්සේ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් කිලුට වෙලයි තියෙන්නේ මොකද මේ රාගයෙන් ద్వේෂයෙන් කිලුට වෙච්ච ස්වභාවය තමයි තොර මේ ත්‍රිසංගත ලෝකෙන් පෙන්눔 කරන්නේ ඒ සත්තු මේ යන මොහොතේදී යම්කිසි රාග ద్వේෂ මෝහ ස්වභාවයක් හිතේ ඇති වුණා ඊට අනුරූපීව ඔන්නේ ඒ භවයක උපත ලැබලා තියෙනවා. එතකොට අපිට වාසනාවකට ඔන්න ගිය භවයේදී යම්කිසි කුසල සිතක් පහළලා තියෙනවා. ඒ ඊට අනුරූපව ඔන්න මනුස්ස හිතක නැත්තම් මනුස්ස ආත්ම භාවයක අද අපට උපතක් ලැබිලා තියෙනවා. නමුත් මෙතනින් අදහස් කරන්නේ නැහැ ඊළඟ භවයේදී අපිට මේ මනුස්සාත්ම භාවය, මේ බඳු මනුස්සාත්ම භාවයක්ම මේ බඳු සුගතියක්ම අනිවාර්යෙන් ඇති වෙයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුතුරුංගවනවා මේ මිනිස්සයෝ බහුල වශයෙන් මිනිස්සයෝ විතරක් නෙමේ දෙවියොත් බහුල වශයෙන් මිය ගිහිල්ලා නැවතනම් උපදින්නේ මනුස්සාත්ම භාවයක දිව්‍යාත්ම භාවයක බ්‍රහ්මාත්ම භාවයක නෙමෙයි නැවතත් බොහෝ සෙයින් උපදින්නේ සතර අපායි කියලා. ඒ තරම් අමුතු එක පැත්තකින් හරි භයානක සංසාර ගමනක් මේ තියෙන්නේ. අපි මේ தත්ත්වය තේරුම් ගන්නවා නම් අපිට මේ ලැබලා තියෙන මනුස්සාත්ම භාවයේ වටිනකම ටිකක් හරි තේරෙන්න ගන්නවා. මේවා අපිට තේරෙනවා නම් අපි විවිධාකාර ෂණිකව නැත්නම් తాවකාලිකව මුහුණ දෙන්න සිද්ධ වෙන විවිධාකාර චිත්ත පීඩාවන්ගෙන් සියදිවි නසා ගැනීම වගේ දේවල් කරන්න පෙළඹෙන එකක් නැහැ. මොකද අපිට තේරෙනවා මේ తాවකාලිකව ආපෝ චිත්ත ස්වභාවය. తాවකාලිකව ආපෝ මේ චිත්ත පීඩාවක්. తాවකාලිකව ආපෝ ප්‍රශ්නයක්. මේ කොයි ප්‍රශ්නෙත් කාලානුරූපව කාලයක් ගත වෙනකොට විසඳලා යාවි. මේ තරම් මේ වටින මනුසාත්ම භාවයක් ලැබිලත් මම මේ පොඩි දෙයකට සියදිවි නසා ගැනීමක් වගේ දෙයක් කරනවා නම් මේක මේ මම අදහන දහමට ගැලපෙන්නේ මගේ මේ මනුස්ස ජීවිතයට ගැලපෙන්නේ මනුස්ස කමට ගැලපෙන්නේ කියලා අපිට හිතන්න යම් හෝ පෙළඹීමක් ඇති අපි මේ ලබලා තියෙන මනුස්සාත්ම භාවයේ වටිනකම තේරුම් ගන්නවා. අද අපිට මේ මනුස්සාත්ම භාවය නිකන් ඔහේ තියෙනකොට අපිට මේ ලැබිලා තියෙන දෙයකේ වටිනකම තේරෙන්නේ නැහැ. නිසා අපේ ජීවිතවල විවිධාකාර හැලහැප්පීම් සිද්ධ වෙනවා. විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් මේ කොයි ප්‍රශ්නේ ඇති වුණත් අපිට මේ ලැබිලා තියෙන උතුම් වූ මනුසාත්ම භාවයක්. මේ මනුස්ස ජීවිතය අතිශය තේරුමක් තියෙන නැත්නම් අතිශය වටිනා දෙයක් බව බුදුරජාන් වහන්සේ නිතර නිතරම පතක් කරලා දීලා තියෙනවා. දුර්ලභා මනුස්ස පටිලාභෝ. ඉතින් මේ කාරණාවන් අපි තේරුම් ගන්නවන් නම් අපේ මේ මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අනිත් අයටත් Tamanටත් ප්‍රයෝජනයක් ලැබෙන විදිහට ජීවත් වෙන්න අපි උත්සාහත් විය යුතුයි. ඊළඟට බුදුරජාන් වහන්සේ තවත් පැත්තකින් උනන්දු කරනවා අද මම මාතෘකා වශයෙන් තබාගත්ත කරුණ සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කියනවා අසුතවා පුදුජනෝ රූපඤ්ඤේව අබිනිබ්බන්තෙන්තෝ අබිනිබ්බත්තේති දැන් ඔන්න තව පැත්තකට යොමු කරනවා මේ සූත්‍රයේ සෑහෙන ගැඹුරකට විවිධ පැති වලින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ අසෘතවත් පුදුජනයා ධර්මයක් දන්නේ නැති කෙනා මොනවා හරි නිපදවනවා නම් ඔන්න රූප ස්වභාවයක්මයි නිපදවන්නේ. අපි බලමු මේ කාරණාව ටිකක් තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන මේ අසුත්‍රාත් පුතුන්ජනය මොනවා හරි නිපදවනවා එක්ක වේදනාවක්මයි නිපදවන්නේ. මොනවා හරි යා නිපදවනවා නම් හිතින් නිපදවනවා නම් එයා ඔන්න සංඥාවක්මයි නිපදවන්නේ. එයා හිතින් මොනවා හරි නිපදවනවා නම් එයා සංස්කාරයක්මයි නිපදවන්නේ. එයා මොනවා හරි නිපදවනවා නම් විඥාන ස්වභාවයක්මයි නිපදවන්නේ. මෙහෙම කියලා හරි ලස්සන උපමාවක් කියනවා. දැන් යම්කිසි සිත්තරෙක්, ඒ කියන්නේ යම්සි චිත්‍රකාරයෙක් මේ එයා ඔන්න විවිධාකාර වර්ණ අරගෙන, පින්සල් අරගෙන අපිටම දිය සායම් වෙන්න පුළුවන් වෙනත් নানা ප්‍රකාර චිත්‍ර අඳිනයේ උපකරණ සායම් ಜಾති අරගෙන මොකක් හරි පුවරුවක් තේ අරගෙන නැත්තම් බිත්තියක වෙන්න පුළුවන් මේ විදිහට ලස්සන ලස්සන චිත්‍ර අඳිනවා දැන් එයා බුදුරජාන් වහන්සේ කියන ඔන්න ලස්සන ස්ත්‍රී රූපයක් අඳිනවා. සියලු අංග පසංග සහිතව බැලුව බැල්මට නිකන් ඇත්ත රූපයක් පේන්න වගේ ඇත්ත ස්ත්‍රියක් පේන්න වගේ ඊටාම ලස්සනට ඒ අංග පසංග සහිතව ඔන්න ස්ත්‍රී රූපයක් මේ බිත්තිය අඳිනවා. එහෙම නැත්නම් පුරුෂ රූපයක් මේ බිත්තිය අඳිනවා. මේ බුදුරජාන් වහන්සේ කියන්නේ අංග පසංග සහිතව ස්ත්‍රී රූපයක් අඳින්න පුළුවන්. සියලු අංග ප්‍රසංග සහිත ඔන්න පුරුෂ රූපයක් අඳින්න පුළුවන්. ඒතර දකින්න කෙනෙකුට මේ ඉන්නේ ලස්සන කාන්තාවක්. මේ ඉන්නේ කඩවසම් පුරුෂයෙක් කියලා ඔන්න හිතෙන් තරමටම ඊටාම තාත්වික විදිහට ඔන්න මේ සිත්තරා මේ බිත්තියේ ලස්සන චිත්‍රය අඳිනවා. බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ වගේමයි මේ අසෘතවත් පුතජනයා නිපදවන්නේ රූපම නිපදවනවා. දැන් හිතලා බලන්න පින්වත්නි අද කාලේ මේ විවිධාකාර තාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා අපි කොයි තරම්නම් මේ සතර මහා ධාතුව විවිධාකාර හැඩවලට වෙනස් කරලා තියෙනවද? අද ලෝකේ කාර් ජාතිම කොච්චර තියෙනවද? අද ලෝකේ ගෙවල් ජාතිම කොච්චර තියෙනවද? මේ নানা ප්‍රකාර අපි මේ ඇඟේ තියෙන කුණු ටික යවා ගන්න තියෙන සබන් જાතිම කොච්චර තියෙනවද ඉතින් අද අද තරම් මං හිතන්නේ මේ තරම් විචිත්තත්වයක් තියෙන කාලයක් මීට කලින් නම් නොතිබෙන්නේ නැති ඒ තරමටම අද මේ පුදුම විදිහට රූපම නිපදවනවා. ඒ වගේමයි අපි අතීතය ගැන හිතලා බැලුවොත් අපි අපේ අතීතේ සෑහෙන සරල ජීවිත තිබිලා තියෙන්නේ. දැන් ඔය දහමේම සඳහන් වෙනවා ඒ කාලේ තබන් තිබිලා නැහැ. මේ කුඩු જાතියක් තියලා තියෙනවා. ඒ කුඩු ටිකක් අරගෙන ඒකට වතුර ටිකක් දැම්මහම අර තලපයක් වගේ හැදෙනවලු. මේ තලපේ තමයි ඇඟේ අතුල්ල ගන්නෙ. සබන් වෙනුවට. ඉතින් හැමතැනම එකම තලපේ තිබිලා තියෙන්නේ. නමුත් අද නම් ඉතින් හිතා ගන්න බැරි තරම් තලප වලට එහා ගිහිල්ලා කෑලිත් තියෙනවා, දියරත් තියෙනවා, নানা ප්‍රකාර දේවල් තියෙනවා. ඉතින් මේ අපේ සාමාන්‍ය මේ ඇඟේ තියෙන කුණු ටික යවා ගන්න. ඉතින් මේ විදිහට අපි බැලුවාම අපි අපේම හිත පාවිච්චි කළා මේ සතර මහා ධාතුව විවිධ ස්වරූපවලට අපිම හදනවා. අපිම හද හදා අපි මේවට විවිධාකාර වටිනකම් දෙනවා. දැන් හිතා ගන්න බැරි මෙතන තියෙන උගුල තමයි අපි හදන දේවල් වල අපිම පැටලෙනවා. අපිම ඒව හරහා රාග ద్వේෂ මෝහයන් පහල කරගන්නවා. අපිට අමතකයි මේ අපි මේ මොන කාරණේ සඳහාද මේක හැදුවේ කියන එක අපිට අමතකයි. උදාහරණයක් වශයෙන් ඉතින් අපිට අද විවිධාකාර ඇඳුම් පැළඳුම් තියෙනවා. මේ ඇඳුම් පැළඳුම් අඳින්නේ මොකටද කියන එක අපිට අමතකයි. අපි ඒවැය තියෙන විවිධාකාර নানা ප්‍රකාර විලාසිතා වලට රැවටිලා ඒවට විවිධාකාර වටිනාකම් දීදී ඔන්න අපි ඒවා පැනඳ ගන්නවා ඇඳ ගන්නවා ඉතින් අරයාගේ එකට වඩා මගේ එක ලස්සනයි කියනවා. මගේ එකට වඩා ඊළඟ එක්කෙනාගේ එක ලස්සනයි කියනවා. එයා එකට ඉතින් ඊර්ෂ්‍යාවන්ත වෙනවා. නාන ප්‍රකාර විදිහට මේ ඇඳුම් ආයත්තන් හරහා අපි අපේම හිත කෙලස ගන්නවා. ඉතින් මේ වගේ මේ රූප සම්බන්ධයෙන් හිතලා බැලුවාම එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? අපි මේ අද ලෝකේ තියෙන විවිධාකාර තාක්ෂණයන් පාවිච්චි කරමින් අපි කොයි තරම්නම් රූප නිපදවනවද? අපි රූප පැත්තෙන් හිතලා බැලුවොත් අපි කොයි තරම්නම් අපේම හිත කෙලස ගන්න අද චිත්‍රපටි කොයි තරම්නම් හදනවද කොයි තරම්නම් අපි ටෙලි නාට්‍ය හදනවද කොයි තරම්නම් নানা ප්‍රකාර චිත්‍ර අපි හදනවද අඳිනවද එතන මේ අපි රූප කියලා සාමාන්‍යයෙන් මෙතන අදහස් වෙන්නේ ඔය පේන රූප විතරක් නෙමෙයි. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශයන් මේ සියල්ලම රූප කොටසේ තමයි මේ පෙන්වන්නේ. ඒතකොට අද নানা ප්‍රකාර විදිහට පුදුවාන් තරම් අපේ මේ කනට ඇහෙන සද්දක් තියෙනවා. එක සද්දයක් නෙමෙයි. ඉතින් විවිධ සද්ද දෙමින් අපේ මේ හිත තව තව ඒවා තුළ මුලා වෙන ස්වභාවයක් තියෙනවා. එක එක විදිහට සංගීතයේ අද මේ තියෙනවා. ගැහණු අයත් සංගීතයට විවිධාකාර විදිහට දායක වෙනවා. පිරිමි අයත් සංගීතයට දායක වෙනවා. ඉතින් මේ විදිහට নানা ප්‍රකාර සින්දු තියෙනවා. ඉතින් මේ විදිහට අද ලෝකේ මේ රූප වගේම සද්දත් නිපදවනවා. ඉතින් අපි විවිධාකාර නිර්මාණශීලී හැකියාවන් ඔන්න සද්ද නිපදවීම සඳහා භාවිතා කරනවා. රූප නිපදවීම සඳහා භාවිතා කරනවා. ඒ වගේමයි අපේම තියෙන තාක්ෂණය, අපේම තියෙන හැකියාවන්, අපේම තියෙන දක්ෂතාවයන් ඔන්න අපේම හිත මුලා කරන විවිධාකාර ගඳ සුවඳ නිපදවීම සඳහා භාවිතා කරනවා. අපි ඉතින් සෑහෙන වේදමක් දීලා ඒ අපේ කයේ තියෙන දුඟද දුරු කරගන්න ඒ ගඳ සුවඳ පාවිච්චි කරනවා. ඊළඟට අපි හිතමු රස ගැන හිතලා බැලුවොත් ඉතින් අද තරම් নানা ප්‍රකාර රසයන් හිතා ගන්න බැරි තරම් අද තියෙනවා. ඉතින් ලංකාවට වඩා රසයන් ඔන්න මම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙනවා. ඒ නිසා අද ඔන්න අපි පින්නපාත වැඩියොත් ඔන්න සෑහෙන දේවල් හම්බ වෙනවා. නම් දන්නේ නැති තරම් දේවල් අද තියෙනවා. ඉතින් පොඩ්ඩක් කාලයක් යනවා මේ ටික මොනවාද මේකේ රහ කොහොමද නැත්තම් මේකේ නම මොකද්ද කියලා මතක තියාගන්නත් බැරි තරම් જાති තියෙනවා. ඉතින් ඒ කාලේ නම් ඉතින් අපි තුමු භික්ෂුන් වහන්සේ කෙනෙක් ඔන්න කුඹුරක් ආවින් ඔන්න පින්නපාතේ ගියොත් ඔන්න මොනවා හරි ඇඹුල ටිකක් හම්බ වෙවි. නැත්තම් බත් ටිකක් හම්බ වෙවි. නැත්තම් ව්‍යංජනයක් හම්බ වෙවි. තාම සරල ආහාරයක් බොක්ති ඉඳලා තියෙනවා. හැබැයි ඒ අයගේ නැත්තම් ඒ ඒවා දීපු පින්වතුන්ගෙත් ඒ වළඳපු ස්වාමින් වහන්සේගෙත් සෞඛ්‍ය සම්පන්න තත්ත්වයකටත් සෑහෙන හොඳින් තියෙනවා. ඒ වගේමයි සෑහෙන දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. නමුත් අද අපි নানা ප්‍රකාර මේ රසයන් අනුභව කරමින් ඉතා කෙටි කාලයකින් මේ යනවා. එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා. හිතලා බලන්න වටිනවා අපි කොයිතරම් මේ දේවල් සහිතව තිබුණත් කොයිතරම් සුඛෝපභෝගී දේවල් අපි ගාව තිබුණත් අපි වට කරගෙන තිබුණත් ඇයි අපේ මේ ආයුෂ පිරෙහෙන්නේ? ඇයි මේ තරම් දේවල් සහිතව තිබිලත් කොහොමද අපි මේ අඩු කාලෙකින් මේ යන්නේ? කොහොමද ඔය හිතාගන්න බැරි හොයා ගන්න අමාරු নানা ප්‍රකාර රෝග අපේ මේ ශරීරයට වැළඳෙන්නේ? කෙසේ නමුත් අපි নানা ප්‍රකාර පරිේෂණ කරමින් පුළුවන් තරම් මේ දිවට විවිධ විවිධ රස දෙන්න උත්සාහත් වෙනවා. ඒ රස සමහර වෙලාවට ආහාර වශයෙන් වෙන්න පුළුවන් නැත්නම් දියර වශයෙන් වෙන්න පුළුවන්. මේ විදිහට নানা ප්‍රකාර විදිහේ පොඩි පොඩි පොඩි වෙනස්කම් කරමින් විවිධාකාර නම් දෙමින් විවිධාකාර වටිනාකම් දෙමින් ඔන්න අපි විවිධාකාර රසයන් නිපදවනවා. ඒ වගේමයි මේ කයට දැනෙන ස්පර්ශයනොත්. ඉතින් නානප්‍රකාර වාහන මේ ලෝකේ තියෙනවා. නානප්‍රකාර ඇඳුම් ආයිත්තම් මේ ලෝකේ තියෙනවා. ඉතින් මේ විදිහට අපි මේ කයට දැනෙන ස්පර්ශයන් විවිධ විවිධ මට්ටම් වලින් විවිධ විවිධ මිල ගණන් වලින් අද මිලදී ගැනීම සඳහා තියෙනවා. ඉතින් මේ අපේ මේ මනුස්ස ජීවිතේම එතකොට මේ විදිහට මේ රූප නිපදවීම සඳහා සෑහෙන කාලය ගත කරනවා. අපි රස්සාවන් රැපි රැකියාවන් වශයෙන් නිරත වෙනවා විවිධාකාර වෘත්තීන්හි. හුඟක් වෙලාවට මේ වගේ දේවල් නිපදවීම සඳහා අපි කාලය ගත කරනවා. එතකොට මේ රූප සම්බන්ධයෙන් කතා කරනවා වගේම බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්ලා දෙනවා මේ අසෘතවත් පෘතුජනයා නිපදවනවා නම් එක්ක නිපදවන්නේ වේදනාවක්මයි. ඉතින් වේදනාවේ විවිධ ස්වභාවයන් නිපද වීම සඳහා යා උත්සාහත් වෙනවා. මොන තමන්ට සුව වේදනාවක් සැප වේදනාවක් දැනුණා නම් ඒ සැප වේදනාව නැවත ඇත කර ගැනීම සඳහා සිතුවිලි පහළ කර ගනිමින් ඒ වේදනාව තව ටිකක් වර්ධනය කර ගැනීම සඳහා විවිධාකාර ක්‍රමෝපායන් හිතමින් ඔන්න මේ වේදනාව මුල් කරගෙනම යා නිපදවීමක් නැත්තම් නිර්මාණයක් ඔන්න ඉදිරිපත් කර ගන්නවා. වේදනාවම අරමුණු කර ගන්නවා. අපි දුක් වේදනාවක් නම් දැනෙන්නේ ඒ දුක් වේදනාවෙන් දුරු කෙන්න දුක් වේදනාවම අයින් කරන්න ඒ සම්බන්ධයෙන් පරිශන කරනවා. එතකොට මේ වේදනාව මුල් කරගෙනම নানা ප්‍රකාර නිෂ්පාදනයන් নানা ප්‍රකාර නිපදවීම් සිද්ධ වෙනවා. දැන් මේ විදිහට තවත් දුරටත් බුදුහාමුදුරුවෝ කියනවා සංඤඤ්ඤේව අබිනිබ්බන්තෙන්තෝ අබිනිබ්බන්තේති. යම් කිසි දෙයක් මේ සත්‍යය නිපදවනවා නම් මේ සංඥාවල්ම නිපදවනවා. දැන් අපි සාමාන්‍යයෙන් හිතලා බැලුවාම පුංචි කාලෙදී අපේ හිත සාමාන්‍යයෙන් පිරිසුදුයි. ඒ තරම්ම අපවිත්‍ර වෙලා නැහැ. හිතේ යම් පිරිසුදු භාවයක් තියෙනවා. හරි සරල බවක් තියෙනවා. ඒ වගේමයි ඒ හිතේ නැවුම් බවක් තියෙනවා. නමුත් අපේ කාලයක් යනකොට ඔන්න පන්තියේ ඊළඟ ඊළඟ ඊළඟ පන්තියට යනකොට ඉස්කෝලේ ඉහළ ඉහළ පන්ති වලට යන්න යන්න මෙන්න හිතේ තියෙන සංඥා ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. අපි নানা ප්‍රකාර විෂයන් ඉගෙන ගන්නවා. নানা ප්‍රකාර විෂයන් ඉගෙන ඉගෙන ගන්න ගන්න තරමට මේ හිත ඇතුලේ තියෙන සංඥා ප්‍රමාණයත් එන්න එන්න වැඩි වේගෙන වැඩි වේගෙන වැඩි වේගෙන යනවා. අපි තුමු අපි තවදුරටත් ඔන්න වැඩිදුර අධ්‍යාපනයක් ලබනවා. විශ්වවිද්‍යාලවලත් යනවා. ගිහලා ඉතින් තව තව විවිධාකාර විශේෂ ශේෂ්ත්‍රයන් ඔස්සේ අපේ දැනුම තව තව වර්ධනය කරගන්නවා. දැනුමේ කියලා මේ ලෝකේ තියෙන নানা ප්‍රකාර විෂයන් සම්බන්ධයෙන් අපි සෑහෙන සංඥා ගොඩක් ඔන්න අපේ ඔළුවේ තැම්පත් කරගන්නවා. වාසනාවකට ඉතින් මේකෙන් කොටසක් අමතක වීම හරහා ගැලවිලා යනවා. ඒ හින්දා පොඩි ශාන්තියක් තියෙනවා. නමුත් මේ අපි පුංචි කාලේ ඉඳන් දාගත්ත ටික ඔක්කොම ඔළුවේ තිබුණොත් නම් හරිම අමාරුක තමයි වැටෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මිනිස්සයා නිපදවනවා නම් නිපදවන්නේ සංඥාවන්මයි. දැන් මේ අපි ඌමනාවෙන් මේ විදිහට තැම්පත් කරගත්ත සංඥා අමතරව මේ සංඥා ගොඩත් ඊළඟ අපේම රාග ద్వේෂ මෝහයන් හරහා ආව සංඥාවනුත් ඒ වගේම වෙනත් මගේ තොටේ යනකොට දැකපු දේවල්, ඇහිච්ච දේවල්, දිවට දැනෙච්ච දේවල්, ඊළඟට කයට දැනෙච්ච දේවල්, නාසයට දැනෙච්ච දේවල් මේවා හරහා ගොඩනගාගත්ත විවිධාකාර සංඥා වුණොත් මේ විවිධාකාර සංඥාවල් භාවිතා කළා අපි ඇතුලෙන් නිකන් ඉන්නකොටත් තවත් සංඥා හදනවා. මේ සංඥාවන් කොයි තරම් අපිව මැඩපවත්වනවද කියනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා මේ සංඥාවන් හරහාම යන ගමනකින් තමයි මේ හිත සම්පූර්ණයෙන්ම වල් වදින්නේ. ඊටා පුංචි සංඥාවකින් මේ කතාව පටන් ගන්නවා. හැබැයි ටික ටික ටික ටික ඒක වර්ධනය වෙලා යනවා. මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ සිද්ධ වෙන වින්නහිය පෙන්ලා දීලා තියෙනවා. ඒකේ ලස්සනට කියනවා මේ චක්කුංච පටිච්ච රූපේජ උප්පත්ති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ මේ විදිහට මේ ඇහෙන් රූපයක් දකිනවා දැකලා ඔන්න චක්කු විඥානයක් පහළ වෙනවා ඊළඟට ඔන්න ඒ හරහා ස්පර්ශයක් පහළ වෙනවා. ස්පර්ශයට පස්සේ ඔන්න වේදනාවක් පහළ වෙනවා. යං වේදේති තං සංජානාති. ඔන්න මේ වේදනාවට අනුරූපව ඔන්න හිතේ සංඥාවක් පහළ වෙනවා. යං සංජානාති තං විතක්කේති. ඔන්න යමක් දැනගත්තා නම් නැත්නම් යමක් හඳුනාගත්තා නම් ඒ අනුව විතර්කයක් පහළ වෙනවා. යං විතක්කේති තම් පපංචේති. මේ විතර්කය ඊළඟට එතනින් නතර කරන්නේ අපි තව තව හිතනවා. ඒ අනුව තව ඊට අනුරූපී විතර්ක පහල කර ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනොනම් අපි අකමැති කෙනෙක් දැක්කහම ඔන්න අපේ දැකීම් මට්ටමින් ඔන්න චක්කු විඥානයක් පහළ වුණා කියලා ඉතින් අපි සරලව හිතා ගන්න පුළුවන්. නමුත් එතනින් අපි නතර වෙන්නේ නැහැ, දිත්තේ දිත්ත මට්ටම් වෙන්නේ නැහැ. අපි ඉන් එහාට ඔන්න ඒකේ ස්පර්ශය හරහා ඔන්න වේදනාවක් පහළ වෙනවා. ඔන්න දුක් වේදනාවක් පහළ වුණා, දුම්නසක් පහළ වුණා, උදේ පාන්දර මෙයා වෙයි දැක්කේ කියලා ඔන්න හිත නරක් වෙනවා. ඔන්න ඊළඟට තවදුරටත් ඔතනින් සංඥාවක් එනවා. සංඥාව හරහා යන් සංජානාති තං විතක්කේති. ඇයි මේ මිනිස්සයා උදේ පාන්දර මට හම්බුනේ? අද නම් දවසම ඉවරයි. කියලා ඔන්න ඉතින් ඒ ඔස්සේ දැන් හිතනවා. හිතලා හිතලා දැන් ඔකේ කෙලවර වෙන්නේ යම් පපංචේති තතෝ නිදානම් පුරිසං පපඤ්ඤ සංඥා සංඛා සමුදාචරಂತಿ කියලා අර හිතන්න පටන් අරගත්ත ගැනිල්ල කෙලවර වෙන්නේ මේ පටන් ගත්ත කෙනාවත් සම්පූර්ණයෙන්ම ඒකෙන්ම මැඩපවත්වමින්. දැන් මේ අතීතය අල්ලගෙන දැන් හිතනවා අනාගතය අල්ලගෙන දැන් හිතනවා වර්තමානයේ වෙන්න පුළුවන් දේවල් කියලා කියලා හිතනවා මේ විදිහට මේ දැකපු දේ අල්ලගෙන සෑහෙන්න කතන්දරයක් හිතින් හදා අර දැකපු මනුස්සයා ගිහිල්ලත් ඉවරයි දැන් අපි මේ කතන්දරයක් හදාගෙන අපි අපේම හිත අපවිත්‍ර කරගෙන දන්නේම නැතුව මේ හිතේ පහළ වෙච්ච අප්‍රමාණ වූ සිතුවිලි සමුදායකින් ඔන්න අපේ හිත වැහිලා වෙලිලා තියෙන්නේ. ඉතින් මේ දේම බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා මේ කනෙන් අහන දේවල් වලටත් අපි කරනවා. යම්කිසි සංඥාවක්, සද්ද සංඥාවක් කනට ඇහෙනවා. අපි ඒක එතනින් නතර කරන්නේ ඒකට ඇහිලා එහෙම යන්න දෙන්නේ නැහැ. අපි ඒකට විවිධාකාර වටිනාකම් දෙමින්, අගයන් ආඩම්බරයන් දෙමින් අපි ඒකේ කතන්දරයක් ගොතනවා. ඒක රස කර කර රස කරට එහෙට මෙහෙට, එහෙට මෙහෙට දාගෙන යනවා. හැබැයි ඒ අපි ඌමනාවෙන් කරගෙන ගිය මේ මුල කාර්ය මුල් ස්වභාවය පස්සේ පස්සේ පස්සේ යනකොට අපේ පාලනයෙන් තොර වෙනවා. එතන තමයි බහනකත්වය තියෙන්නේ. මුලදී අපි අපිට තේරෙනවා මොකද්ද අපි කරන්න කියලා අපේ කැමැත්තෙන්ම ඒකේ තියෙන ආස්වාදනීය ස්වභාවය නිසා අපි කරනවා. හැබැයි දන්නේම නැතුව ඒක වර්ධනය වෙනවා. දැන් අපිට නවත්තන්නවත් බෑ. මේ පටන් ගත්ත දේ මට්ටම නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඔඩු දුවලා තියෙන්නේ. ඒ ඔඩුදුවප මට්ටමේ ඉඳන් අපි සම්පූර්ණයෙන්ම ඒ හිතපු දෙයි හිතේ පහළ වෙච්ච දෙෙහි වහලෙබ් බවට පත් වෙනවා. ඉතින් ඕකම නාසයෙන් ගන්න විවිධාකාර ඒ ගන්ධ හරමුණු හරහත් සිද්ධ වෙනවා. දිවට දැනෙන රසයන් හරහත් සිද්ධ වෙනවා. කයට දැනෙන ස්පර්ශයන් හරහත් සිද්ධ වෙනවා. ඒ වගේමයි මනසට එන පුංචි සංඥා හරහත් ඔය දෙයම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ හිතට යම්කිසි සංඥාවක් ආවහම මේක මේ ඇහෙන් දැකපු දෙයක් නොවෙන්න පුළුවන් නැත්නම් කනෙන් අහපු දෙයක් වර්තමාන වශයෙන් අහපු දෙයක් දැකපු දෙයක් දිවට දැනෙච්ච දෙයක් නාසයට දැනෙච්ච දෙයක් කයට දැනෙච්ච දෙයක් නොවෙන්න පුළුවන් මේ වගේ මේ සාමාන්‍ය ඉන්ද්‍රියන්ගෙන් ලැබිච්ච දේවල් නැති වුනහම වර්තමාන වශයෙන් දෙයක් ආවේ නැති වුනහම අපේ හිතට නිකන් ඉන්න බෑ එයා මොකක්ද ඔන්න අතීතෙන් එකක් අල්ලලා දෙනවා. අතීත දැකපු දේක් මතක් කරලා දෙනවා. නැත්නම් අතීතේ අහපු දේක් මතක් කරලා දෙනවා. අතීතේ රස විඳපු දේක් මතක් කරලා දෙනවා. අතීතේ ලැබපු ස්පර්ශයක් පහසක් මතක් කරලා දෙනවා. එහෙම නැත්නම් අනාගතය අල්ලලා හරි දෙයක් මතක් කරලා දෙනවා. ඔන්න ඉතින් අපි ඒක එතනින් අතර වෙන්නේ විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් කියන මට්ටමක් අපිට තේරෙන්නේ අපි පුළුවන් තරම් මේ ආපු සංඥා ඔස්සේ ටික ටික ටික ටික ටික ටික හිතාගෙන හිතාගෙන හිතාගෙන හිතාගෙන යනවා. දන්නේම නැතුව හිත සම්පූර්ණයෙන්ම මේ ආපු ප්‍රපංචයෙන් ආපු මේ සිතුවිලි සමුදායෙන් වහගන්න. ඉතින් මේ විදිහට අපිට තේරෙනවා අපි මේ අපේ හිතේ සංවරයක් නැතිකම නිසා සෑහෙන්න පෙළෙන ගතියක් සෑහෙන්න කෙලෙස් තව තව වර්ධනය වෙන ගතියක් හිතේ යන කතන්දර වලට අහු වෙන ගතියක් ඇතුලේ කතාවේ කෙලවරක් නැතුව নিমগ্ন වෙන ගතියක් තියෙනවා නිසා පින්වත්නි අපි විශේෂයෙන්ම භවනා යෝගාවචරයෙන් වශයෙන් පුළුවන් තරම් උත්සාහත් වෙන්න ඕනේ මෙබඳු මේ ඇතුලේ කතාව නිරන්තරයෙන් සිද්ධ වෙන ගතිය පොඩි පුළු පුළුවන් හැටියට අඩු කරගන්න. ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. හිත මේ වගේ নানা ප්‍රකාර දේවල් කතා කරගෙන කතා කරගෙන එනකොට අපිට පුළුවන් මේ වර්තමාන මොහොතට හිත ගන්න. හැබැයි වර්තමාන මොහොත අර හිතේ දුවන ප්‍රපංචයේ තරම් විචිත්‍ර නොවෙන්න පුළුවන්. ඉතින් අපි ප්‍රඥාවෙන් තේරුම් ගන්න වෙනවා මේ හිතේ දුවන මේ নানা ප්‍රකාර සිතුවිලි සමුදාය වර්ධනය වුණොත් තව එහාට ගියොත් මේක මගේ පාලනෙන් උත්තරයි. මටවත් ඊළඟට නවත්තන්න බෑ. අනිත් කෙනෙක් කිව්වත් මේක නවත්තන්න බෑ. සම්පූර්ණයෙන් මම මේකේ වහලෙබ් බවට පත් වෙනවා කියලා මේකේ තියෙන හානිය මේකේ තියෙන ආදීනව අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඔන්න මේකේ තියෙන හානිය ආදීනව අපි තේරුම් ගත්තනම් ඔන්න මේක හැදීගෙන එනකොට මේක වැඩිගෙන එනකොට අපිට නවත්වා ගැනීම සඳහා යම් හෝ ප්‍රයත්නයක් දරන්න පුළුවන්. ඒ නිසා මම නැවතත් මතක් කරන්න කැමති අපේ යෝගාවචරයෙන් වශයෙන් විශේෂයෙන්ම තනියෙන් ඔහේ හුදකලා විඳගෙන අතීතය අල්ලගෙන හෝ අනාගතය අල්ලගෙන හෝ කෙලවරක් නැතිව කල්පනා කර කර ඉන්න ස්වභාවය. ඉබාගාතේ හිත යන්න දීලා කල්පනා කර කර ඉන්න ස්වභාවය හැකිතාක් අඩු කරගන්න උත්සාහත් විය යුතුමයි. එහෙම නොකර මේ ප්‍රපංච කපා නොහැර නිවැරදි විපස්සනාවක් අපේ හිතේ වඩා ගන්න බෑ. අපි මේ වැඩසටහනකට ඇවිල්ලා සෑහෙන උත්සාහයක් දරනවා. මේ හීතල නොතකා අපි ගිහිලා සක්මනේ යෙදෙනවා. මේ තරම් අපි ප්‍රයත්නයක් දරනවා. සැබෑවටම අවංකවම ප්‍රයත්නයක් දරනවා. නමුත් අපි නැවතත් ගෙදර ගියාට පස්සේ කරන්නේ හිතට ඔහේ යන්න දීලා මොකක් හරි කතාවක් අල්ලගෙන දිගින් දිගට දිගින් දිගට යන්න ඉඩදීමක් නම් හරි අමාරුයි මේ හිත නැවතත් ආයෙත් සුද්ධ කරලා ගන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා ඔය ච පස්සායතන සූත්‍රයේදී එහෙම චක්කුම් බික්කවේ පස්සායතනං අදන්තං අගුත්තං අරක්ඛිතං අසංඋතං දුක්ඛාදිවාහං හෝති. මහණෙනි මේ ඇහැ ඇහැ කියන ස්පර්ශ ආයතනය අදාන්තනම් කිසිම দমনය කිරීමකින් තොරනම් අගුත්තං මේක ආරක්ෂා කරන්නේ රැකගන්නේ නැත්තම් ආරක්කිතං ආරක්ෂා කරගන්නේ නැත්තම් අසංඋතං අසංවරණං ඒ වගේම හොඳට සංවෘත වෙලා නැත්තම් මේකෙන් දුකක්මයි වෙන්නේ ඒ වගේමයි කියනවා මේ කන කියන ස්පර්ශායතනය ඒකත් අර වගේම අදාන්තනම් මේකේ කිසි দমনය කිරීමක් නැත්තම් මේකේ කිසිම රැක ගැනීමක් ආරක්ෂා කිරීමක් නැත්තම් මේක අසංවෘතනම් කියන්නේ සංවෘත කළා වහගෙන නැත්තම් මේකෙන් දුකක්මයි වෙන්නේ. ඒ වගේමයි මේ નાසය කියන එකත් අපි මේකට ඔහේ යන්න දුන්නොත් මේක කිසි দমনය කර ගැනීමක් නැත්තම් මේක සම්පූර්ණයෙන්ම එන ඕන දෙයකට විරුද්ධ කරගෙන අපි ඉන්නවා නම් ඔන්න මේකෙන් දුකක්මයි අපිට වෙන්නේ. ඒ වගේමයි දිවත්. අපි කැමති කැමති කිදේ කනවා නම් කිසිම වග විභාගයක් නැත්තම් ಗುಣ දේත් එහෙම නැත්තම් සප්පාය දේත් අසප්පාය දේත් මේ කිසි දෙයක් ගැන අපි විමසිල්ලක් නැත්තම් මේ දිව හරහාත් අපිට අවඩක්මයි වෙන්නේ. ඒ වගේමයි කයනුත් নানা ප්‍රකාර විවිධාකාර ස්පර්ශයන් ලබන්න ගිහිල්ලා මේවා කිසි පාලනයක් නැත්තම් මේවා සම්බන්ධයෙන් මේ කය මේ කාය ඉන්ද්‍රිය අපි ආරක්ෂා කරගන්නේ නැත්තම් අසංවෘතව හැසිරෙනවා නම් මේකෙන් දුකක්මයි වෙන්නේ. ඒ වගේමයි කියනවා මේ මනසිනුත් මේ මනසේ යම්කිසි පාලනයක් නැත්තම් මේ මනසට එන එන ඕන දෙයකට මේ හිතේ වැඩ කරන්න ඉඩ දෙනවා නම් කිසිම සංවර භාවයක් නැත්තම් දාන්ත දන්ත වූ ස්වභාවය නැත්තම් දමණය වෙච්ච ස්වභාවයක් අපේ හිත තුළ නැත්තම් අසංවර නම් මේකෙන් දුකක්මයි වෙන්නේ. ඒ නිසා පෙන්වන්නේ අපිට සැලකිලිමත් වෙන්න වෙනවා මේවා කිසි දෙයක් අපිට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කළා දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අනතුරු අඟවලා තියෙනවා. බුදුරජාන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක් වශයෙන් මේවැය තියෙන හානිය පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අපි අපිම උත්සාහවත් වෙන්න වෙනවා කොහොමද මේ කරන්න යන වැඩේ සාර්ථක කර ගැනීම සඳහා අපේ ජීවිත සකස් කරගන්නේ. අපි මේ ලොකු වැඩකට අත තියලා වෙන්න පුළුවන්. අපි මේ හිත හදන හදන වැඩේට අත තියලා ඉන්නේ. හැබැයි මේ හිත හදන වැඩේ සාර්ථකව කරගන්න නම් තවත් බාහිර සාධක රාශියක් අපි පරිස්සමේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අපේ ඇහැ යම් පමණකට සංවර කරගන්න සිද්ධ වෙනවා. අපේ කන යම් පමණකට සංවර කරගන්න සිද්ධ වෙනවා. අපේ දිව යම් පමණකට සංවර කරගන්න සිද්ධ වෙනවා. අපේ නාසය යම් පමණකට සංවර කරගන්න සිද්ධ වෙනවා. අපේ කය යම් පමණකට සංවර කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ හිත මොනවද හිතන්නේ? කෙලවරක් නැති අනවශ්‍ය දේවල් හිතනවද? මේ හිතීම හරහාම අපි පැටලෙනවද කියලා අපේ හිත සෑහෙන්න සංවර කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහේ ඉන්ද්‍රිය සංවරයක් අපි මේ යන ගමනට අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා සීලය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විවිධ මට්ටම් වලින් පෙන්ලා දෙනවා. මේ ශික්ෂා පදවලට ගරු කරමින්, ශික්ෂා පදවලට නැඹුරු වෙලා, ඒකෙන් පිහිට ලබමින්, ඒකෙන් ආරක්ෂා වෙමින් මේ කටයුත්ත කරන්න වෙනවා. මොකද අපිට තාමත් සම්පූර්ණ හික්මීමක් නැහැ. අපේ හිත තාම කෙලෙස් සහිතයි. ඒතර මේ කෙලෙසුන් කියන කියන දේ අපි කරන්න ගියොත් අපිට ලොකු විනාශයක් වෙන්නේ. ලොකු අවඩක් වෙන්නේ. නිසා අපි මේ සීලේ පිහිටක් සීලේ ආරක්ෂාවක් සොයන්න වෙනවා. ඒ නිසා අපේ මේ කය අර හිතේ එන নানা ප්‍රකාර කෙලෙස් සිතුවිලි වලට ඊට අනුකූලව වැඩ කරන නොදී ඔන්න මෙන්න මේ බඳු ශික්ෂාපද රැසකින් මම ආරක්ෂා වෙනවා. මෙන්න මේක තමයි මගේ සීමාව. මින් එහාට මට යන්න බෑ. කියලා අන්න අපි අපිටම යම් යම් යම් සීමාවන් පනව ගන්න සිද්ධ වෙනවා. ඒ මේ කවුරුත් කියනවට අනිත් අයට පේන්න ගන්න වැඩක් නෙමෙයි. අපේම යහපත පිණිස අපිම පනවා ගන්න සීමාවන්. ඒකයි අපි මේ සීලයක් සාමාන්‍යයෙන් ඉල්ලලා තමයි සමාදන් වෙන්නේ. මේක මේ අනිත්‍යය කියන නිසා, බල කරන නිසා, දෙමව්පිය කියන නිසා, හාමුදුරුවෝ කියන නිසා නෙමෙයි. අපිම මේකේ වටිනාකම තේරුම් අරගෙන, මේකේ තියෙන ප්‍රයෝජනය තේරුම් අරගෙන, මේකේ තියෙන ආනිසංස තේරුම් අරගෙන මේක දේ කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට කියන මේ බුදුරජාන් වහන්සේ ඊළඟට ඔය මාළුන්ගේ පුත්තු සූත්‍රයේදී එහෙම කියනවා. දැන් නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. විරත්ත චිත්තෝ වේදේති තංචනාජ්ජෝසාය තිටති. ඔන්න දැන් වෙනත් පැත්තක් කතා කරනවා යම් කෙනෙක් මේ විදිහට හිතේ සංවර භාවයක් ඇති කරගෙන ඇති කරගෙන යනවා නම් එයාටත් දැන් මේ රූප පේනවා. එයාට රූප පෙනෙනකොට එයා කොහොමද හැසිරෙන්නේ? නසෝ රජ්‍යති රූපේසු. එයා මේ රූපයන් ගැන ඒ තරම් කෙලෙස් බරිතව බලන්නේ නැහැ. රූපන් දිස්වා පතිස්සතෝ. එයා දැන් සතිමත්වයි කටයුතු කරන්නේ. එයා තුළ දැන් වැඩිච්ච සතියක් තියෙනවා. එයාටත් රූප පේනවා. ඒ රූප බැලලා ඒක ඔස්සේ කෙලෙස් ජනනය කරන්න යන්නේ විරත්ත චිත්තෝ වේදේති. දැන් මේ කෙලෙසුන්ගෙන් රත් වෙච්ච ස්වභාවයක්, කෙලෙසුන්ගෙන් පැටලිච්ච ස්වභාවයක්, ඇලිච්ච ස්වභාවයක් නෙමෙයි ඒ ඒ බලන බැල්මේ තියෙන්නේ. තංච නාජ්ජෝසාය තිට්ඨති. දැන් ඒකට බැහැ ගන්න යන්නේ නැහැ. මම හිතනවා මේ පිටුන් මේ පින්වතුන්ට අදත් අපි කතා වුණා යම් යම් අයට දැන් මේ රූප පෙනුනට මේ රූපත් එක්ක ඒ තරම් තමන්ගේ හිත මිශ්‍ර වෙන්නේ නැති ගතියක්. ඒ රූපේ දැඩිව ග්‍රහණය කරගන්න යන්නේ නැති ගතියක්. තමන්ගේ පාඩුවේ හිත ඉන්න ගතියක්. කොයි තරම් ලස්සන රූපයක් පෙනුනත් ඒකට ඔහේ යන්න ඉඩ හැරලා තමන් සතිමත්ව ඒකෙන් කෙලෙසෙන්නේ නැතුව ඉන්න ගති ඉන්න පුළුවන් ගතියක් ටික ටික මේ භාවනාව වැඩෙන්න වැඩෙන්න මේ හිතේ ඇති වෙනවා. ඒක බොහෝ දෙනෙක් අත්දැකලා තිනවා. අදත් අපි මේ යම් යම් දේවල් කතා වුණා. එතකොට මේ ස්වභාවය අපේ මේ හිතේ සතිය දියුණු වෙන්න දියුණු වෙන්න හිතේ ප්‍රඥාව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න හිතේ සමාධිමත් ස්වභාවයක් පවතින්න පවතින්න අන්න අපිට තේරෙනවා අපි මේ සතිමත්වයි ඉන්නේ. ඇහැට පේන දේවල් වලින් අපේ දැන් හිත කෙලසෙනවා අඩුයි කියලා අන්න කෙනෙක් අපට අත්දක ගන්නත් පුළුවන්. එතකොට මේ ස්වභාවය මේ මාළුන්කේ පුත්ත සූත්‍රයේදී මාළුන්කේ පුත්ත කියන ස්වාමින් වහන්සේත් ඒ උන්වහන්සේ කරන ප්‍රකාශය සනාත කරන බුදුරජාණන් වහන්සේත් ප්‍රකාශ කරනවා. ඊළඟට කියනවා යථාස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනං කීයති නෝ පචියති එවං සෝ චරති සතෝ දැන් මේ රූපය ඇසුරු කිරීම නිසා දැන් අපි මේ දැකපු යම්කිසි රූපයක් නිසා වේදනාවක් පහළ වුණා නම් අපි දුමු අපි කැමති කෙනෙක් දැක්කා දැක්කාම අපි දුමු අපේ ඊටාම කැමති කෙනෙක් අපි අවුරුදු ගානකින් දැකමු නැති ඊටාම ළඟ සමීප මිත්‍රයෙක්. නැත්තම් අපි අවුරුදු ගානකින් අපේ දරුවෙක්ව දැකලා තියුන්නේ අපේ දෙමව්පියන්ව දැකලා තියුන්නේ අපි සියෝ වගේ දෙයක්. අපි කැමැතිම කෙනෙක් දැක්කා. ඔන්න ලොකු සතුටක් ඔන්න ජනනය වුණා. කීයතිනෝ පචියති එවං සෝ චරති සතෝ. දැන් මේකෙන් අපේ අපේ හිත අනවශ්‍ය විදිහට කම්පණය කරගන්න, සලන චලනය කරගන්න යන්නේ නැහැ, සලිත කරගන්න යන්නේ නැහැ. තමන් කටයුතු කරන්නේ කොහොමද මේ පහළ වෙච්ච ස්වභාවය මේ පහළ වෙච්ච ස්වභාවය ටික ටික ෂය වෙලා යන විදිහට දුරු වෙලා යන විදිහට ඒක වැඩෙන විදිහට නෙමෙයි මෙන්න මේ විදිහට යා සතිමත්ව හැසිරෙනවා ඒවං අපචිනතෝ දුක්ඛං සම්තිකේ නිබ්බාණං උච්චති මෙන්න මේ විදිහට කෙනෙක් කටයුතු කරනවා නම් අන්න එයාගේ දුක ටික ටික දුර වෙමි දුර වෙමි ෂය වෙමි යනවා අන්න එයා නිවන සමීපයේ ඉන්නවා ඔන්න පින්වත් මේ අදත් කෙනෙක් නිවනක් ගැන ඇහුවා. කෙසේ නමුත් අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ හිත නිවි නිවි යනවනම් දැවෙනවා වෙනුවට අපේ හිතේ නිවීමක් නම් තියෙන්නේ. අපේ හිතේ සිසිල් භාවයක් නම් තියෙන්නේ. ඉස්සර තරම් දැවෙන ගතියක්, තද වෙන ගතියක්, හිර වෙන ගතියක්, අරමුණු වල පැටලෙන ගතියක්, වික්ෂිප්ත වෙන ගතියක් මෙබඳු ස්වභාවයන් අඩු වෙවි. ටික ටික හිතේ තියෙන ශාන්ත භාවයක් නම් නිවෙන ස්වභාවයක් නම් අපි මේ කරන කටයුත්ත හරහා දැන් මේ පෙන්නනවා වගේ ඇහෙන් රූපයක් දැක්කට ඒක ඔස්සේ ගිහිල්ලා කතන්දර ගොතන්න නැතුව මේ හිතේ පහළ වුණා නම් ඒ රූපය දැකීම නිසා යම්කිසි වේදනාවක්, සැප වේදනාවක්, දුක් වේදනාවක් ඒක නිකං නැවතත් දුර වෙලා, සමනය වෙලා නැවතත් අර තමන්ගේ හිතේ තිබුණා නම් යම්කිසි උපේක්ෂාවක්. තමන්ගේ හිතේ තිබුණා නම් යම්කිසි ශාන්ත භාවයක්. තමන්ගේ හිතේ මෙතෙක් තිබුණා නම් යම්කිසි පවිත්‍ර භාවයක්. නිකලෙස් ස්වභාවයක්. අන්නේ ස්වභාවයට නැවතත් අපිට කෙටි කාලෙකින් එන්න පුළුවන් නම් අන්න මේ දේ අපිට කියාගන්න පුළුවන් අපි ටිකක් හෝ මේ නිවනට සමීප වෙලයි කියලා. මේ වගේම එතකොට මේ මාළුන්කපුත් සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා මේ විදිහටම කනට සද්දයක් ඇහුණාමත් අර යෝගාවචරයේ කපිතුම වැඩිච්ච මනසක් තියෙන කෙනෙක් කටයුතු කරන්න ඕනේ අන්නේ බඳු ආකාරයට. කනට සද්ද ඇහෙනවා. নানা ප්‍රකාර දේවල් මේ ලෝකේ තියෙනවා. මේවා ඇහෙනකොට ඉතින් විවිධාකාර අන්දමින් වේදනාවන් පහළ වෙනවා. සතුට වේදනාවන් පහළ වෙනවා, මනාප වේදනාවන් පහළ වෙනවා, අමනාප වේදනාවන් පහළ වෙනවා. හැබැයි මේ වේදනාවට රිංග ගන්න යන්නේ නැහැ. මේක මගේ කරගන්න දැඩිව ග්‍රහණය කරගන්න යන්නේ නැහැ. ඒ පහළ වෙච්ච වේදනාව ක්‍රමානුකූලව ශේලා යන විදිහට. ඒක නැති වෙලා යන විදිහට. නැවතත් අර තමන් හිටිය ශාන්ත ස්වභාවයට, නිකලස් ස්වභාවයට, පැහැදිලි මනසක් සහිත ස්වභාවයට සරල ස්වභාවයට එන්න අන්න වෑයමක් දරනවා. ඒ අනුව කටයුතු කරනවා. ඒ බඳු විදිහට අපි සතිමත්ව කටයුතු කරනවා. ඒවන් සෝ චරති සතෝ. මෙන්න මේ ආකාරයෙන් සතිමත්ව කටයුතු කරනවා. හැසිරෙනවා. එහෙමනම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා සම්තිකේ නිබ්බාණං උච්චති. අන්න මේ තැනත්තා මේ යෝගාවචරයා ඔන්න නිවන සමීපයේ ඉන්නවා. මේ වගේම යදනාන ප්‍රකාර විදිහට අපි කතා කරවාගේ විවිධාකාර ගඳ ස්වභාවයන් තියෙනවා රස ස්වභාවයන් තියෙනවා ස්පර්ශයන් තියෙනවා මේ හැම කටයුත්තේදීම අපිට පුළුවන් නම් මේ එන විවිධාකාර ඉන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණු වලින් කැළඹෙන්නේ නැතුව අපේ මේ හිතේ යම්කිසි ශාන්ත භාවයක් තිබුණා නම් ඒ ශාන්ත භාවය රැක ගන්න. හිතේ තිබුණා නම් යම්කිසි නිකලස් ස්වභාවයක් අන්න ඒ ස්වභාවය රැක ගන්න. මේක කැඩුණත් ඉක්මනට ආපස්සට එන්න අන්න අපිට හැකියාවක් තියෙනවා නම් අන්නේ හැකියාව අපි ටික ටික ටික වර්ධනය කරගෙන යනවා නම් අන්න පින්වත්නි අපිට පොඩ්ඩක් හරි අපේ හිත කලින්ට වඩා පිරිසුදුයි. කලින්ට වඩා මගේ හිත මං පිරිසුදුව පවත්වා ගැනීම සඳහා උත්සාහයක් දරනවා කියලා අන්න සතුට වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ අර කියන අවවාදයේ පිහිටන්න අපිට හැකියාවක් තියෙනවා. මොකද්ද කියන්නේ අබික්කනං සකංචිත්තම් පච්චවෙක්කිතබ්බම් බුදුහාමුදුර නැවත නැවත අපි තුල ඒ පිරිසුදු භාවයට තියෙන කැමැත්ත අවදි කරනවා අපි මිනිස්සය වශයෙන් කොයි තරම් අපේ හිත මේ බාහිරින් කෙලෙසිලා තිබුණත් මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ දහමක් දේශනා කරද්දී අඟුලිමාල කෙනෙක් වුණත් මේ බුදුරජාන් වහන්සේගේ සත්‍ය වචනයක් ඇහෙනකොට අන්න ඒ තැනැත්තාගේ හිතේ තියෙන ඒ පවිත්‍ර භාවය මතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්නේ පවිත්‍ර භාවයට අන්නේ නිකෙනස් භාවයට තමයි බුදුරජාන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. ආමන්ත්‍රණය කළා මතක් කළා දෙනවා මේ අප්‍රමාණ වූ සංසාරේ කෙලවරක් නැති සංසාරේ ඔය හිත කෙලසිලමයි තිබුණේ. ඔය හිත දීකරත්ත මිදන් චිත්තං සංකිරිට්ටං රාගේන දෝසේන මෝහේනාති. මේ දීර්ඝ සංසාරේ මුලක් නොපෙනෙන සංසාරේ මේ හිත රාගයෙන් ద్వේෂයෙන් මෝහෙන් කෙලසිලාමයි තිබුණේ. චිත්ත සංකලේසා භික්කවේ සත්තා සංකලිස්සanti චිත්ත වෝදානා සත්තා විසුද්ධanti මේ සත්වයේ යම්කිසි කෙලසීමක් දූෂිත වීමක් සිද්ධ වුණා නම් ඒ මේ හිතේ කෙලසීම දූෂිත වීම නිසාමයි මේ සත්වය යම් කෙසේ පිරිසුදු භාවයක්, පවිත්‍ර භාවයක් ඇති කරගත්තා නම් ඒ මේ හිතේ පවිත්‍ර භාවය හරහාමයි. කියලා අපේ හිතේ තියෙන ඒ අපේ සිත් සතන් වල යට තැම්පත් වෙලා තියෙන ඒ පිරිසුදු භාවයට තියෙන කැමැත්ත, නිකලස් භාවයට තියෙන කැමැත්ත අන්න බුදුහාඳුර මතක් කරලා දෙනවා. ඒතර මේක මතක් කරලා දෙනවා මේ සූත්‍රයේ පුරාවටම. මාත්‍රකාවක් ඉදිරිපත් කරනවා නැත්නම් උපමාවක් ඉදිරිපත් කරනවා නැවතත් මේ අවවාදය දෙනවා. මාත්‍රකාවක් ඉදිරිපත් කරනවා උපමාවක් දෙනවා. ඔන්න මේ අවවාදය දෙනවා. එතකොට පින්වත් අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වශයෙන් නැත්නම් ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් වශයෙන් අපිට මේ සංසාරයේ තියෙන ගැඹුර සංසාරයේ තියෙන දිග මේකේ තියෙන හානිය මේ ගමනේ තියෙන කෙලවරක් නොපෙන්න ස්වභාවය මතක් කරලා දීලා තියෙනවා. ඒ වගේමයි අපි මේ කෙලෙස් සහිතව මේ රූපම නිපදවන ගතිය. අපේ හිතෙන් নানা ප්‍රකාර රූපම නිපදවන ගතිය. අපේ හිතින් වේදනාවන්ම නිපදවන ගතිය. අපේ හිතින් සංඥාවන්ම නිපදවන ගතිය. සංස්කාරම නිපදවන ගතිය, විඥානම නිපදවන ගතිය. අපේ හිත කිසිසේත්ම නිකන් තියන් නැතුව මොනාම හරි දෙයක් දාලා මේක කෙලස ගන්න ගතිය අන්න මතක් කරලා දෙනවා. දැන් මෙන්වත් අපි භාවනාවක් කරගෙන යනකොට අපි හිතමු යම්කිසි කෙනෙක් හොඳට මේ සමීප වෙලා රූපයක් දිහා බලාගෙන ඉන්නවා. ඔන්න අපි හිතමු දැන් ගැඹුරකට යනවා. හිත සංසිඳීගෙන යනවා. හිත ඒකාග්‍ර වේගෙන එනවා. සමාධිමත් වේගෙන එනවා. දැන් මේ සමාධිමත් වූ හිතෙන් අපි දුමු මේ රූපයන්ගේ තියෙන සූක්ෂම ස්වභාවයක් ධාතු ස්වභාවයක් නිරීක්ෂණය කරමින් ඉන්නවා. නිරීක්ෂණය කරමින් ඉඳද්දී අපිට තේරෙනවා මෙතන තියෙන්නේ එක්තරා අන්දමකින් අපිට කම්පණ වෙන ස්වභාවයක්, චංචල ස්වභාවයක්, ඇතිවීම නැතිවීම ස්වභාවයක්. දැන් මේක හොඳින් නිරීක්ෂණය කරමින් ඉන්නවා ඊටාම සමීපව. දැන් මුළු ලෝකෙම අමතකයි. දැන් තියෙන රූප ස්වභාවයක් පමණයි. ඇතිවීම නැතිවීම ස්වභාවයක් පමණයි. මේක දැන් හොඳින් නිරීක්ෂණය කරගෙන නිරීක්ෂණය කරගෙන ඉන්න ඉන්න අතරේ අපිටම සම්පූර්ණ සමනය වීමකට සම්පූර්ණ තැම්පත් වීමකට මේ ඇතේ නැතේම් ස්වභාවයෙන් තොර එක්තරා පැවැත්මක් විතරක් තියෙන ස්වභාවයකට ඔන්න අපේ හිතපත් වුනොත් අන්න අපිට කරන්න තියෙන්නේ මුකුත් නොකර සිටීම පමණයි එතෙන්දී අපි නැවතත් රූපයක් නිපදවන්න කතා කරනවා නම්, එතෙන්දී අපි නැවතත් වේදනාවක් නිපදවන්න කතා කරනවා නම්, එතනදී අපි මොකක් හරි නැවතත් සංඥාවක් නිපදවන්න කතා කරනවා නම්, එතෙන්දී අපි නැවතත් සංස්කරණයක් කරන්න, නිපදවීමක් කරන්න, නිර්මාණයක් කරන්න කතා කරනවා නම්, එතෙන්දී අපි දන්නේ නැහැ මේ බුද්ධ වචනේ මොකද්ද කියලා. මොකද අපි එතෙන්දී නැවත මේ පැමිණෙන්නේ අන්න හිතේ මතුවෙන නිකලස් භාවයකට. එතෙන්දී අපි පැමිණෙන්නේ අර සිතටම ආවිනික වූ ඒ හුදු පිරිසුදු භාවයකට ප්‍රබාස්වර ස්වභාවයකට. අපි එතෙන්ටත් ආවට පස්සේ මොනවාම හරි කරනවා කියන්නේ ඒ ප්‍රබාස්වර භාවයෙන් නැවතත් කෙලසනවා කියන එකමයි. අර අපි එතකොටත් එතකොට අර සාමාන්‍ය අන්ධ පුතග්ජනයාගේ தත්ත්වයට යනවා. ඒ නිසා අපි මේ බුද්ධ වචනය පැහැදිලිව තේරුම් ගත්තා නම් බුදුරජාන් වහන්සේ කියන මේ නිකලස් භාවයක් බුදුරජාන් වහන්සේ කියන මේ පිරිසුදු භාවයක් අපේ හිතේ ඇති වුනහම අපි ඒ తত্ত্বය එහෙම්ම පවත්වන්න උත්සාහත් වේ යුතුයි. එතෙන්දී අපි අත දාන්න ගියොත් සිද්ධ වෙන්නේ සංස්කරණයක්මයි. එතෙන්දී අපි හිතන්න ගියොත් සිද්ධ වෙන්නේ තවත් නවතත් සංඥා ඇදලා ගැනීමක්මයි. සිද්ධ වෙන්නේ ආවෙමත් සිතවිලි අවද කිරීමක්. මෙතෙන්දී අපි පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ අපි යම් අවස්ථාවක මේ නිරීක්ෂණය කරපු දේ ගෙවිලා ගිහිල්ලා ඒකේ මතුවෙන ස්වභාවයක් නැතුව ඇතිවීම නැතිවීම ස්වභාවයක් නැතුව හිතේ යම් කිසි පමණක සමනය වීමක් යම් පමණක ශාන්ත ස්වභාවයක් යම් පමණක අනිශ්චිත ස්වභාවයක් මතුවනා නම් අන්නේ ඒ බඳු ස්වභාවය පොඩ්ඩක් අපේ හිතට පුරුදු වෙන අන්දමින් අන්න කටයුතු කරන්න උත්සාහත් යුතුයි. මෙබඳු දරන උත්සාහයක් හරහා තමයි මේ දීර්ඝ කාලයක් තිස්සේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කෙලෙසිච්ච හිත මෙන්න මේ වර්තමාන වශයෙන් මේ බුද්ධ වචනයක් ඇහිලා මේ ප්‍රතිපදාවක නියලිලා මේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න අපිට මේ පොඩි කාලයකට ඔන්න මේ හිත කෙලසුන්ගෙන් තොරව විනාඩි 5ක් විනාඩි 10ක් විනාඩි 15ක් ඔන්න පවත්වන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එතකොට මේ தත්ත්වය අපිට වර්ධනය කරගන්න පුළුවන් නම් මේ தත්ත්වය අපි අගය කරනවා නම් අන්න බුද්ධ වචනයට අහුම්කම් දීලා මේ සංසාරය පුරා රාගෙම්ම රත් වෙලයි මේක තිබුණේ. දේශෙම්ම දැවිලයි මේක තිබුණේ. මෝහයෙන්ම පැටලලායි තිබුණේ. අද දැන් මේ උතුම් වූ මනුසාත්ම භාවයක් ලැබිලා. දුර්ලභ වූ මනුසාත්ම භාවයක් ලැබිලා. දුර්ලභ වූ බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වූ කාලයක උත්පත්තියක් ලැබලා මේක ප්‍රතිපත්තියක් පුරන්නත් අවස්ථාව ලැබිලා අපිට පුළුවන් නම් දැන් මේ ලැබෙන මේ නිකලස් ස්වභාවය اگේ කරන්න මේ නිකලස් ස්වභාවය වර්ධනය වෙන විදිහට කටයුතු කරන්න අන්න පින්වන්ත අපි ටික ටික අර මෝහාන්ධකාරය අයින් කළා මේ හිතේ අන්න අර ප්‍රඥාව ඒ ප්‍රඥා ආලෝකේ පතුරවන්න පටන් ගත්තා වෙනවා. මේ බුදුරජාන් වහන්සේ කියන මේ අවවාදයට ඇහුම්කන් දුන්න වෙනවා. මෙච්චර කාලයක් කෙලසිච්ච හිත ඔන්න අද මේ බුදුහාඳුරන්ට පින් සිද්ධ වෙන්න, මේ දහමට පින් සිද්ධ වෙන්න, කල්යාණ මිත්‍රෙන්ට පින් සිද්ධ වෙන්න අපිටත් පොඩි කාලයක් හරි නික්ලේශීව පවත්වන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඒ බඳු නික්ලේශීව පවත්වන්න පවත්වන්න අන්න මේ හිත තේරුම් ගන්නවා. අපි තේරුම් ගන්නවටත් වඩා මේ හිත තේරුම් ගන්නවා මේ විදිහටත් හිත තියන්න පුළුවන්. මේ විදිහටත් හිත අනිසිතව තියන්න පුළුවන්. මේ විදිහටත් සතිමත් වෙන්න පුළුවන්. මේ විදිහටත් අරමුණු ඇසුරු නොකර හිත පවත්වන්න පුළුවන්. ඊළඟ ටික ටික ටික ටික තේරෙන්න තේරෙන්න හිතේ සංවේදී භාවය වැඩි වෙන්න වැඩි වෙන්න හිතේ පවිත්‍ර භාවය වැඩි වෙන්න වැඩි වෙන්න හිතේ තිබිච්ච තැම්පත් වෙලා තිබිච්ච විවිධාකාර කෙලෙස් සංඥාවන් දුර වෙවි දුර වෙවි ඈතට ඈතට යන්න යන්න අන්න හරි පවිත්‍ර වතුර ටිකක්. ඇල් වතුර ටිකක්. නිසල ජලයක් නැත්තම් නිසල විලක් තියෙනවා වගේ අචංචා ස්වාමීනාසි කියනවා වගේ මේ නිසල විලක් තියෙනවා වගේ කෙලසුන්ගෙන් තොර නිශ්චල ස්වභාවයක් තියෙනවා වගේ අන්න අපේ හිතේ මේ මූල ස්වභාවයකට පවිත්‍ර ස්වභාවයකට උරුමකම් කියන්න අපිටත් පොඩි හරි කාලයකට අවස්ථාව ලැබෙනවා. ඒතකොට මේ ස්වභාවය තව තව වර්ධනය කර කර මේ ස්වභාවයට අකුල් හෙලන নানা ප්‍රකාර අර එළියෙන් එන උපක්ලේශ ස්වභාවයන් හඳුනා ගනිමින් ප්‍රඥාව ඉදිරිපත් කළා ඒ උපක්ලේශ ස්වභාවයන්, ඒ කෙලෙස් ස්වභාවයන් තව තව දුර්වල කරමින් අපි මේ පිරිසුදු භාවය තව තව පවත්වනවා නම් ඔන්න පින්වත් ටිකෙන් ටික අපේ ආශ්‍රවයන් ඡය වෙලා යාවි. ඉතින් බඳු ගමනක් සඳහා යම් හෝ මඟ පෙන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිද්ධ වේවා. ඒ සඳහා මේ බුදුරජාන් වහන්සේ දෙන අවවාද අපේ සිත් සතන් තුළ ගැඹුරින් කාවැදිලා අපි ඒ සඳහා මේ ලැබූ මනුස්සාත්ම භාවයේදී උපරිම වශයෙන් ප්‍රයත්නයක් දැරීම සඳහා අද දින ධර්මදේශනාව මඟ පෙන්වීමක් කරත්වා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.